විඥානය කියන්නේ දැනගන්න විඥානයේ තිබෙන්නේ ඔකටම විඥානම් දෙකක් කියලා ගන්නවා. අපි දැනගන්න එකයි විඥානය කියන්නේ. සරලම වශයෙන් කතා කරනවා නම් විඥාන කායය වල සයක් කොටස් හයක් තියෙනවා විඥාන කායයේ සම්බව විඥාන කාය වල කොටස් හයක් තියෙනවා ඒක බොහොම හොඳින් කියන්නේ සම්පූර්ණ සෝදේනාන දාන විඥාන නිවාරණ කායය නම් මනෝවිඥාන විඥාන කොටස් හයක් ඒ දක්වන පරිසරයේ උත්පදේ පස්සේ ලෝකය මොනවාට පස්සේ ලෝකයේ දැනුම ලෝකයේ පිළිබඳ දැනුමක් තියෙන එකට පත් වෙනවා. සෝතනසේ පරිච්ඡ සංකේතයේ සම්බන්ධ කොට වෙනවා. අනිත් සබ්දයක් සමනාවට පස්සේ ඒ සබ්දයේ පිළිබඳ දැනුමක් තියෙන එකට කොට වෙනවා. වගේම තමයි ආර්ථික කනිසොන්ද ඉවට පස්ස පරිදස්පස්ස මානසික නිදාරණ නිමිතියන් ඒ වර්ණ හමුනාට පසු වෙන පසු ඇදෙන විඥාන වල තමයි පිළිවෙලම තමයි විඥාන නිවා වෙන කායින මනෝවිද්‍යාව කියන්නේ මේක තමයි සරල කතාවක් මේක වඩා සුඛ හේහාට කියන කතාව අපේ ඥානවන්ත ප්‍රශ්නා කරන ප්‍රමාණයක් දක්වලා මහණෙනි ගුණදක තියනා ගුණදක ඇති වෙන සංගනවක් ගොමනිකා ගුණදක ඇති කරත් අපි ඒකට ගොම ගුණදක කියනවා සිදුව නිසා ගුණදක ඇති කරත් සිදුව ගුණදක කියනවා ආදී පැතිකල දකින පොදු නින්දර කියන මේ ආදී වශයෙන් නින්දර නාමය නින්දර හඳුන්වනවා. ඒ වගේම මහන්නේ මම මේ සමත රූපේ ප්‍රමණීතා ඒ තුළින් දැනීමක් ඇති වෙන නිසා කප්පින්නේ නැහැ. අරක පබ්දේ වශයෙන් නිසා ඒකන විඥානයක් තියෙන නිසා ඒක පහළ වෙන බෑ ඒකට සෝත විඥානය කියනවා. අර බොහොම ඇති නිසා ඇති සිදුවෙන්නට බොහොම බින්දේ සිදුව නිසා ඇති සිදුවෙන්න සිදුවීම කියනවා වගේ සත්‍ය ඥාන සෝත විඥාන ආදී නම් මම ප්‍රකාශ කරනවා කියලා දක්වලා තියෙනවා. මේකට තේරෙනාකාරයෙන් උපාවක් කියනවා. අපේ පාසල් යන ළමයෙක් ඉස්සෙල්ලම වාරේ පටන් ගන්න දවසේ ඔක්සයිඩ් පොත් හයක් අරගෙන පොත් හයේ දාන ඒ විෂයන් වල නම් මේක ගන්න කේත මේක විද්‍යාවට ආදී වශයෙන් කිසි දෙයක් පොත් වල නෑ ළමයාගේ පොතල දිනකට නැවත බණිත ඒ පොත මේ ප්‍රවිද්‍යාව කොට ආදි වශයෙන් මේ විෂයන්ගේ නාමයෙන් මේ පොත හඳුනාගෙනවා ඉතිරිම. පත්‍යාසන් මේ හයේ කිසිම වෙනසක් නැහැ කාපරක් වගේ නැහැ හඳුනාගල නම් ගැනීම හැර. මේ විදිහට තමයි මේ ශාස්ත්‍රීයවතෝත ඥානාලී කතාවයි. ඒකෙන් තේරුම් ගන්න ඕන ප්‍රධාන ගම්බිර කාරණා මොකක්ද මෙතන අපේ පිටුතුන තියෙන සංඥාවක්. සිටිනවා සඳහා ගෙවන්න සඳහා ඇති කරගන්න ලබන ස්පන්දනවා. ඇහැට රූපයක් දැක්කාට පස්සෙ ඇති වෙන විඥානය හඳුනා ගැනීමට අපි නමක් දාලා තියෙනවා. ඒකට චක්කු විඥානය. අනක සබ්දය අසනාට පස්සේ ඇති වෙන විඥානය හඳුනා ගැනීම සඳහා අපි නමක් දානවා. ඒකට සෝත විඥානය. මෙන්න මේ විදිහට සංඥා ඔකට සම්බන්ධ වෙනවා. එන්න මේ සංඥාතික භාවනාවක් තුළින් කෙනෙකුට හරියට දැකලා අයින් කරගන්න පුළුවන් නම් භාවනාව තුළින් එතකොට ඔය සංඥානාදී විඥාන වලට සිද්ධින්නට ස්ථානයක් නැති නිකුත් සිත් විතර මේ දුන්න සංඥාව තුළින් අපි මේවා අල්ලාගෙන සිටිනවා මේ නම සම්බන්ධව සංඥා කොටගෙන යනවා මේක විඥානය ගැන කතා කරන ඒ තරම් ගැඹුරු කතාවක් නෙවෙයි. විඥානය කියන්නේ ඒ තුමාගේ කියන්නේ මායයක් නෙවෙයි. ඒ විශේෂයෙන්ම වෛද්‍යව සම්බන්ධයි තමයි. කොයි ආකාරයෙන්ද විඥානය හදවතේ. ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතික්‍රියාව ප්‍රකාශන සිදුවීම තුළින් මේ විඥානය පාලනය කරන කතාව ගැන අවබෝධයක් තියෙන දෙයක් ප්‍රකාශ කරන්නේ. එතකොට මේක යහපත් විඥානය වගේ බලන්න. ඒක බොහෝ දෙනෙක් කියපු විඥානය ඕන කෙනෙක් දන්නවා. නොදන්නා විඥාන දෙකක් තියෙනවා බුදුහාමුදුර ප්‍රකාශ කරපු බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් දන්නේ. අනිත් විඥානය කියලා එකක් වන්නනවා. ඊළඟට අභිසංඛාර විඥානය කොටස එකක් වන්නනවා. කර්ම විඥානය කියලා තව කෙනෙක් සාවිඥානය හඳුන්වනවා. ඒ වගේම ප්‍රතිසංවේඥාන කියලා වන්නනවා. මේ ආදී වශයෙන් විඥානයේ විවිධ අවස්ථාවලදී ඒ ඒ අවස්ථාවලදී සිදුවන කාර්ය අනුව ඒ විඥානය නම් කරලා දක්වා තිබෙනවා. අභිසංකාර විඥානය කියන්නේ න්යායගේ ජීවිතයේ ඉතා ප්‍රයෝජනවත් වෙනසක්. අභිසංස්කරණය කරනවා කියන්නේ ප්‍රැස් කරනවා කියන එක. කොහොමද රැස් කරන්න කියලා අපි ප්‍රශ්නයක් විමසුවොත් ඒකට ජීවිත පොළොතරවන්නේ කර්ම රැස් කරනවා. සසල් වෙනකොට නම් අපිට ගන්න පුළුවන් කර්ම රැස් කරනවා. ඒකයි ආදී සංස්කරණය කරනවා කියන්නේ කර්මස්ත්‍රිය. එහිදී මේ ඕලාරිකම වශයෙන් මතකකින් බලනකොට උසන් සම්මරක්ෂලා අපසල් සම්මරක්ෂලා කියලා තමයි කියන්නේ. නමුත් ඒක ගැඹුරු කතාව ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන ආරෝපණ රූපස්ථාය සංගතන් අනුසන් කරන්නේ වේදන වේදනස්කාර සංකතන සංකලෝච සංඥා සංකතන සංකලෝචි ඒ වගේම මේ සංකාරයේ සංඛාරස්කාර වෙන සංකතන සංකලෝචි විඥාන විඥාන සංකතන සංකලෝචි මේ කස්තරන්නේ මොනවද මේදී අපි කුසල් කියන කතාව දැක්කවන්නේ අපසල් කියන කතාව සරල අදහසක්. ඊට වඩා ගැඹුරු එකක් තමයි මේ චිත්‍ර ඥානන වහන්සේ වෙන සිංහල කරන්නේ. රූපයක් රැස් කරනවා. වේදනාවක් රැස් කරනවා. සංඥාවක් රැස් කරනවා. සංස්කාර රැස් කරනවා. විඥානය රැස් කරනවා. වෙනස් වශයෙන් කියනවා නම් පංචස්කන්ධ ධර්මයන් රැස් කරනවා. අපි පුතණයක් කරනකොට හෝ එහෙම නැත්නම් අපසලයක් කරන විට අපි රැස් කරන්නේ ඔය පොඩක් පහ. දැන් උදාහරණයක් වශයෙන් කතා කරමු. සහස්න වූ යම් කිසි කුසලයක් කරනවා. ඒ ප්‍රසන්නය කරන විට ඔහුගේ සිත තුළ යම් කිසි වේදනාවක් දැනෙනවා. එක්කෝ ඒක ප්‍රසන්නය කරන නිසා සුඛයක් දෙන සැප වේදනාවක් නැත්නම් සුඛ වේදනාවක් සතුටින් ප්‍රසන්නය කරනවා. නැත්නම් බොහෝ විට නැදහත් වේදනාවක් ඇතිවෙනවා. සමහර විට දුක් වේදනාවක් ඇතිවෙන්නත් පුළුවන්. මොකද නිරාමිත දුක් වේදනා තියෙනවා. සාමිත දුක් වේදනා වගේ නිරාමිත දුක් වේදනා තියෙනවා. ඒ නිසා දුක් වේදනාවක් ඇතිවෙද්දී අපට සතුටක් ඇතිවෙන්නත් පුළුවන්. ඒකෝට උපසමේ රැස්වීමේදී අපි රැස්කලේ එක්සතකින් බලනක වේදනා සංඥා. ඊළඟට ඒ කුසලයේ කරන විට ඔහුගේ සිත තුළ විවිධ සංඥා දැනෙත වෙනවා. මොහොතේ අසල්ලේ අපිට බුදුන් ගන්න බලන ගන්න බුද්ධ ප්‍රතිමා මේ මල් මේ තුළ කොහොමනාදී වශයෙන් විවිධ සංඥා ඔහුගේ සිත තුළ දැනෙනවා. එතකොට රැස්කන්නේ ඔහුගේ සිත තුළ පටවන්නේ දරාගෙන යන සංඥා සංකේත. එතකොට ඊට පස්සේ දැන් ඔයගේ සිත තුළ ගණිතවන්නේ මොකක්ද කියලා බලනකොට ඔයගේ සිත තුළ චේතනාවක් ඇතිවෙනවා මේ කුසලයේ පිළිවෙලට ඒ චේතනාව හා සම්බන්ධව විවිධ වෙනස් කයිසින් දන්න සිදුවිලා නැතිවෙනවා. අලෝභය ඇතිවෙන්නත් පුළුවන්, අදෝෂය ඇතිවෙන්නත් පුළුවන්, සබ්දාව ඇතිවෙන්නත් පුළුවන්, ඒකමතාවය ඇතිවෙන්නත් පුළුවන්. ඒක කාණස්සත්වයෙන් මේ කියනවා මේ කයිසික ධර්ම සිතේ පහළ වෙන සිදුවී ධර්ම. මේ සිතිවිලි ධර්ම කාක්ෂයක් නොවිලා නේතුවා. එතකොට ඔහුගේ සිතතුනේ කුසලයේ කරන කුසලයා සාස්ත්‍රාගේ සිතතුන පහළේ සංස්කාරය. කුසලයේ සිතතුන නැතිව ඔහුගේ සිතතුන ඇහැද රූපයේ දැකීම නිසා කුසලයේ තියෙන සම්බන්ධ වූ රූප දැකීම නිසා අර කලින් සිතක් තියෙනවා නේද? ඒ හා සම්බන්ධයෙන් යම් කිසි දෙයක් අපිට උදාහරණයක් වන්දනා කරනවා මේ අවස්ථාවක අනේක શબ્දයෙන් නිසා සෝදේන්නේ. අපි නම් දැන් මම පාම් පූජා කරනවා සෝදෙන් දාලා කියන සෝදෙන් ඇවිල්ලා මම කියන්නේ ඒක නිසා සාහ විඥානය. අපේ සමහර විට ජීවා විඥානය කියන ප්‍රම උදාහරණයක් දෙනකොට ඒවට අසභාග්‍ය බලනවා නෝනෙන් ගොඩාගි බලනවා. අයිනිනම් යන දේවල් ස්පර්ශන වේවා තුන කර්මයේ සම්බන්ධ කරගන්නා දේවල් ස්පර්ශන විට ආයනනවා. මනසින් විවිධ දේවල් කියන ඒ අනුව සිතන නිසා මනෝ විඥානය. මේ විදිහට රැක්කන්නේ මොකද්ද? විඥාන රැක්කන්නේ. එතකොට මේ ප්‍රතිලේ කරන රහස වූ ඒ තනස්සාගේ සිත තුළ වේදනා සංඥාවක් සැකසනා සංඥා ඒ වගේම සංස්කාර විඥානික ප්‍රතිස්කන්ධයක් රැස් වෙනවා. මේ ස්කන්ධ රැස් වෙනකොට ඔහුගේ සිත තුළ ඇතිවන රූප ධර්ම තියෙනවා. ඒ කියන්නේ සිත නිසා පහළවන රූප. ඒවට කියන්නේ සිත්න රූප කියලා. අපේ සිත නිසා අපේ ඇඟ තුළ රූප කලාප ඇති වෙන රූප කොටස් පහළ වෙනවා. එතකොට මේ කුසල කර්මයේ සිදු කිරීමේදී පහළ වූ සිතුවිලිවට අනුකූල වන පරිදි ඔහුගේ ශරීරය තුළ රූප කොටස් ඇති වෙනවා. ඇතිවීමක් ඇතිවීමක් තියෙනවා. ඒකට මේ කියන ලද සංස්කන්ධයේ රූපස්කන්ධයේ සැකසන පළමුවෙන් කියන නාමස්කන්ධ හතර ඇතිවීමෙන් නැතිවීමෙන් යාම තමයි කුසලයක් කරනවාය අකුසලයක් කරනවාය කියන කතාවේ තියෙන ගැඹුරු අර්ථය. ඒකට මේක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේ කුසල උපාදාන කරනවා අකුසල උපාදාන කරනවා. අවිද්‍යාවෙන් බර වෙනවා ඒක නිසා නොදස්සන නිසාම මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක් කියන්නේ වෙන මොකක්වත් නැහැ කියලා දකින්නේ මම කුසලයේ දක්කලා කියන යම් කිසි ආකාරයකින් පිටින් දක්වාම කරගත්තා නම් ඒක සංස්කාර ස්කන්ධය තුළ ඇතිවන ධර්මයක් ඒක සංස්කාර ස්කන්ධයේ පහළ වෙනවා මගේ කොටසේ කියන කාරණේ එකක් සංස්කාර ස්කන්ධය පහළ වෙනවා. මගේ කොටසේ මේ ආකාරයෙන් විපාක අනාගතයේදී පහළ වෙනවා කියලා සිතුවියාව නම් ඒවත් නාම ස්කන්ධයන්ගේ පහළ වෙනවා. මේ ආකාරයෙන් බලන විට කොටසේ කියන්නේදී අනවස්ථාවේදී කියන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්ම. එහෙනම් බහත්ම වූ කෙනෙක් නම් කොටසේ කලේ පංචස්කන්ධ ධර්ම තුළින් විපාක සත්‍යයක් ලබා දෙනවා. රහසේ කියන ප්‍රමුඛිතක මේවා කරන නිසා විපාකසතිය ලබා දෙන්නේ ඒක ක්‍රියාමාර්ග පමණක්. එහෙම නොවන කෙනෙකුගේ සිත තුළ පංචස්කන්ධ ධර්මයන් වැස්සල නිසා ඒක තුළින් අනාගතයේදී ලබා දෙන්නේ තවත් පංචස්කන්ධ ධර්ම රාශියක්. විපාකවත්. දැන් මේක අභිසංස්කාර විඥානය කියලා ගන්නවා. මේ සංස්කරණ විඥානය. ඒක මොකක්ද ඒවා අපසන් ඒවා කවර ප්‍රශ්නයක් කරන එක දානයක් දෙනවා සීලයක් කරනවා භාවනා කරලා බෝධ පූජා මුද්ද පූජාදී කවර ප්‍රශ්නයක් කරලා අපසනයක් කරන්නේ මේ සම්විතන රැස්කන ඒ කර්මස්ක්‍රියට දැක්කෙන එකම වචනයක් අපි හඳුන්වනවා ඒ කර්මස්ක්‍රිය එකම වචනයකින් හඳුන්වනවා අපි ඒකට අභිසංස්කාර වෙනවා ඒ වගේ තමයි අභිසංස්කාරය වෙනවනේ දැක්කේ ඒක නිසා ඇතිවෙනවා කර්ම විඥානය කියලා. මේක නම් අවබෝධ කරගත්තේ කියනවා මොකද ඊළඟ භවයේ නැවත ඉපදීම සිදුවන ආකාරයෙන් මෙහි ප්‍රකාශ කරන්න සිදුවන. දැන් මේ කෙනෙක් මරණයට මරණයට පත්වන විට ඔහුගේ සිතට ඔය පොත්වල දක්වලා තියෙනවා කර්මයෙන් නැති දසිනුයි කියන කර්මයේ කියන ඒවා නිමිති වශයෙන් පහළ වෙනවා කියලා. ඒකෙන් දෙන කියනවා දැකලා නම් නැත්නම් අපිට ඒක සත්‍යයක් වශයෙන් අත්දැකීමට බැහැ. නමුත් ඒක සත්‍ය බව අපි දන්නවා. මොකද එහෙම අවස්ථාවක් දැකලා තියෙනවා. මරණ අවස්ථාවේදී කලින් සංගම් කර්මයක් තියෙනවා පුළුවන්. නැත්නම් මේ කර්මයේ බඳුන් වූ නිමිත්තක් ඒ කියන්නේ ඒකට ප්‍රයෝග කරපත් දෙයක් වෙනවා. උදාහරණයක් මම කියනවා නම් මාළි බුද්ධත්වයට මායි කියනවා කියන දේ. සත්‍ය මරුවා නම් මේ මාර්ගයට සත්‍යන ගොඩක් වූ ඒ දෙමරණයකට සාධාරණ දේවල් කියන්නට පුළුවන්. ඒවා තමයි නැත්නම් උපදින ස්ථානයේ පිළිබඳ සතහන් නිමිති කරාසි දින දකිනවා වගේ ඈත දෙන්නත් පටන් ගන්නවා මානව මොහොතේ. අන්න එන්නේ කර්ම කර්ම නිමිති සහ ගති නිමිති කියන එකක් පාල වෙන බව පොත්වල දක්වා දෙන කරුණා. මේ නාමකරණය පොත්වලින් කියනවා කර්ම මරණ මොහොතේ වෙන න්‍යාමයක් තියෙනවා කියලා. ලෝකේ යාම් ගන්න පහක් තියෙන යාම් ගන්න පහෙන් එකක් තමයි කර්ම යාම. ඒ කියන්නේ ඒක මේ විදිහටමයි සිදුවන්නේ වෙනස් ආකාරයකින් සිදුවන්නේ නැහැ කියන එකයි නාම කියන්නේ. ඒක ඒ විදිහට කියනවා. එතකොට ඒ සිදුවන කර්ම න්‍යායවපත් මරණ මොහොතේ කර්මවල ආකාරය. ධනස්ස ආසන්නාකින පටස්සා කියන කර්ම සම්බන්ධ හතරක් තියෙනවා. ඒ කියන්නේ කරන කාර්යයන් මේ කර්මයේ කොටස් හතරකට බෙදන්නට පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් ගරුකව බරපතල කර්මයක් කරලා තියෙනවා නම් පංචානන්තර්ය පාප කර්ම වෙන නැත්නම් ධ්‍යානයක් කෙනෙක් කුසල පාපේ කර්මයක් කරලා තියෙනවා නම් ඒ ධ්‍යානය නොසලකන්නේ කියනවා නම් මරණ මොහොතේ ඒක ඉදිරිපත් වෙනවා ඉස්සෙල්ලා. ඒකට ඒකට ඒ මේ ධර්ම කර්මයට ගත්ත කර්මයෙන්ම සංඝ නිමුක්තෝ ධර්ම කර්මයේ තුලින් උපදවන ලද ස්ථානයේ දති නිමිත්ත එනික පහළවන්නට පුළුවන්. ඒ කර්ම නිමිත්ත කර්ම වශයෙන් හෝ නැත්නම් දති නිමිත්ත වශයෙන් ඉදිරිපත් වන්නට පුළුවන්. නැත්නම් කෙලින්ම කර්මයෙන්ම ඉදිරිපත් වෙලා කර්මයෙන්ම තීරණයක් පුළුවන්. ධර්ම කර්ම නැතිනම් මේ කර්ම නාමයට අනුව ඒ පොත්වල දක්වා තිබෙනවා. ආසන්න කර්මය ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මැරෙන්න ඕනෙ මෙන්න කොහේනොත් ඇතිවන කර්මය. යම් කිසි කෙනෙක් මරණයට පත්වන්නේ යමක් කරන විට යමක් සිදුවන සිටිනේ යමක් සිදුවන සිටිනේ. සමහර විට සිහිනදි කළ අවස්ථාවක වගේ මරණයට පත්වන අවස්ථාවක් තිබෙනවා. ඒ වෙනි අවස්ථාවකදී සිහිනදීීමට එක ස්ථනයකට පෙරදැයි සිටි ස්වභාවය තමයි ආසන්න කර්මය වශයෙන් දැනගන්න ලබන්නේ. එතකොට මේ දරුකු කර්ම නැත්නම් ආසන්න කර්මයක් ඉදිරියට ඉඳපත් වෙනවා. ඒකත් සමඥානයේ එක්තරා තත්ත්වයක්. ඒකත් නැත්නම් ඒ කියන්නේ ආසන්න කර්මයකට නෑ, ගරුක කර්මයකට නෑ සම් ආසින්න කර්ම වශයෙන් කරන ලද එදිනදා ජීවිතයේදී පුරුදු කරන ලද පුහුණු කරන ලද නිතර නිතර භාවිතා කරන ලද කර්මයක් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රසන්න වේවා, පිටුවා, පවරෝ කර්මයක්. එතකොට ඒ කර්මය ආසින්න කර්මය. මේ සංයත ඉදිරිපත් වීමට මේ අවස්ථාවේදී දැනුම ඉදිරිපත් වෙන්නේ නැත්නම් එතකොට හටත්තාවකින් මේ සංසාරයේ කවදා හෝ දවසක ගන්න කර්මයක් එනවයි කියලා පොත්වල දක්වා තියෙනවා. මේ විදිහට ධර්මපා සම්මාදින කටස්සා කියලා කර්ම ඥානය කියන ප්‍රායෝගික වශයෙන් සත්‍ය ඔය හතර පුරුෂ ආකාරයෙන් ඉදිරිපත් නම් ආසන්න කර්මයකින් පමණයි කෙනෙක් නැවත උපදින්න සිදු කරගන්නේ. එයාට නැවත ඉදෙන්නේ සිදුවන්නේ ආසන්න කර්මයෙන් පමණයි. අර කරුක ආසන්න ආසන්න කර්ම සකස්සා ගන්න එන නාමයක් තියෙනවා. ඒ කවර කර්මයක් මරණ මොහොතේ ආවත් ඒක ඒ මොහොතේ ඇති වුණු කර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු කර්මයන්ම සිහිපත් වුණායි කියලා. උපරිමාන මහත්සේ දක්වනවා කුසල ධම්ම කුසලස්ස ධම්මස්ස ආරම්මණපත්තින පස්සේව හෝති. කුසල ධම්ම අකුසලස්ස ධම්මස්ස ආරම්මණපත්තින පස්සේව හෝති කියලා පාඩයක් වෙන්නේ. සෝයිස්කත් උත්තර කරනකොට ඒක කියන්නේ ආරම්භන ප්‍රශ්නයයි විස්තර කරනවා. කුසලයක් කළාට පසුව මේ කුසලයන අසුවදී අරමුණක් වන්නට පුළුවන් නැවත කුසලයක් වීම සඳහා. ඒ කියන්නේ දැන් අපි මේ නිදාන දෙන. මේ කියන්නේ පොතේ සූපත් කරන මෙන්න මේ දාන හඳුනා මේ දානයක් කියලා. මේ කුසලයේ එතකොට ඒ කුසල ඇතිවන කුසලයට අරමුණක් වෙනවා. නැත්නම් මේ කුසලය අපිටම පාඩපත් ගන්න පුළුවන්. අපරාධ නේන දන් දුන්නේ අපරාධ නේන මිසෙන් දන්නේ නැහැ දන් දුන්නේ දන් දුන්නේ විවිධාකාරයෙන් අකුසල සිදුවීම පසු වැටෙන්න පුළුවන්. ඒකෝට මේ කුසලය අකුසලයක් වී අකුසලයක් ඇති කර ගැනීම සඳහා අරමුණක් වන්න පුළුවන්. ඒවගේම තමයි අකුසල ධර්ම අකුසල ධර්මවත් අරමුණක් වශයෙන් පස්සේ වුණ කියලා කියනවා. අකුසලයක් කරාට පස්සෙ මේ අකුසලේ නැවත සිහිපත් කරනකොට අර කලින් කරපු අකුසලේ අරමුණක් වෙනවා ඒ සිහිපත් කරන අවස්ථාවේ ඇති වෙන අකුසලේ සඳහා. එහෙම නැත්නම් මේ අකුසල ධර්ම පුතගත කරන කාරණාවක් වශයෙන් පස්සේ අකුසලයක් කරන ඒක කුසලයක් කුසල කර්මයක් සඳහා අරමුණක් කරගන්නට පුළුවන් ඒක අකුසලයක් තමයි. ඒ කරපේලාගේ අකුසලයේ සිද්ධ වුණා. ඊට පස්සේ මේ මිනිස්යාට ප්‍රඥාවෙන් විතර දීපත් ගන්න පුළුවන් නම් මේ අකුසලය අනිත්‍ය කියලා. මේක මම කළා නෙවෙයි. මම මේක අකුසලයේ කුසලයේ මේ වෙලාවේ මේ නාම දන්නේ නැතිනම් මේක දන්නේ නැතිනම් මේවා මේක පස්සේ කරන්න සුදුසු නැහැ. මේ ආදී වශයෙන්. මේකෙන් බලක මේක තමයි බුදු ආදී වශයෙන් වේදිකාව සිට ධර්මාමයේ සමාගයේ සිට දුන්න ඇති කරගෙන ඒ අකුසල ධර්මයේ මොනින් පස්සේ වැක්සා කරනවා නම් ඔහුට ඒ පස්සේ වැක්සා කරන අවස්ථාවේ විකෘති සිද්ධ ගන්න පුළුවන්. එතකොට ඒ කුසල සිත ඇතිවීමට අකුසලයේ අරමුණක් වෙනවා. මේ විදිහට කුසලයක් වේවා අකුසලයක් වේවා අරමුණක් වන්නට පුළුවන් අනාගතයේදී කුසලයක් වීමට නැත්නම් තවත් අකුසලයක් බවට පත් වෙනවා. කුසලයේ තමයි කුසලයේ නදස්වාම කුසලයේ නදස්වාම අකුසලයේ නිසා ඒ කර්මයක් වෙන්න පුළුවන් අකුසලයක් වීමට ඒ වගේම කුසලයක් වෙනකම්. එතකොට අර මරණ මොහොතේදී බරුක කර්මයක් අපි ඉස්සරදා කියලා හිතුවොත් නැත්නම් කුසල ධර්ම කර්මයක් හරි අකුසල ධර්ම කර්මයක් හරි කරන එක මරණ මොහොතේ සිහිපත් වෙනවා කියන්නේ ඒ සිහිපත් වෙන විට ඔහුගේ ඒ මරණ මොහොතේ තිබුණු ආසන්න කර්මයේ ඒකයි ඒක කුසල පාතේන අකුසල පාතේන ඉදිරිපත් කරන්න පුළුවන් අර මරණ කර්මයේ කියන කුසල ධර්ම උපස් ධර්ම සාමන පස්යෙන් පස්වෝසේ අපි පාඩ මේකට යොදාගත්තාට පස්සේ මේක වෙනස් වෙනකොට තේරුම් ගන්න පුළුවන් ඒ වගේම අපි හිතමු ආත්ම සංඥාවක් මරණ මොහොතේ සීපත් කරලා ඉඳලා ජීවිතේ මෙතන නිතර භාවිතාවල පුහුණු කරලා තියෙන කුසල් වේවා අකුසල් වේවා කරනවා. නමුත් මරණ මොහොතේ සීපත් කරනකොට ඒකත් මරණ මොහොතේ ඒකයි ඒ වර්තමානයේ දෙතෙන්දක් වර්තමානයේ කියන වශයෙන් පාවිච්චි කරන ඒක වර්තමාන කර කර්මයන් බලපත් වෙනවා. අර වගේම කටස්සා කර්මයක් සිහිපත් කළත් ඒකත් වර්තමාන කර්මයක් බාටපත් වෙනවා. ඒකම දැනෙන්න ඕනේ මෙන්න කියන අවස්ථාවේදී සිදු වර්තමාන කර්මයක් නිසා ඒක ආස්තන්න කර්මයක් බාටපත් වෙනවා. එතකොට අපිට කර්ම නිමිත්තක් සිහිපත් වෙනවා කියන්නේ කර්ම නිමිත්ත කියන්නේ කර්මයේ කිරීම සඳහා උපකාර වූ දේවල්. මේවා සිහිපත් කරන එකත් ඒ මරණ මොහොතේ සිදු අලුත් කුසලෝ අකුසල කර්මයක් ඒක ඒ වගේම දකිනීපත් සිහිපත් කරන එක ඒකම දෙන්නයි කියලේකම මරණ ස්ථානයෙන් පසු නැන් ඉදින ස්ථානය ගැන යම් කිසි නිමිති පහල වෙනවා බින්දර තියෙනවා පාවලයක දිනෙන්න සමානමඩ බින්දර තියෙනවා කියලා කියන ගන්නවා ඒ අවස්ථාවේ නිමිති දෙන්නාන් පස්සේ ඉන්නවා එතකොට මේ නිමිති දැනෙන විට ඔහුගේ පිට තුළ මේ අවස්ථාවේදී වර්තමාන වශයෙන් පහළ වන කර්මයක් ඇතිවෙනවා මෙන්න මේ සංයත කියනවා කර්ම විඥානය. මේ කර්ම විඥානයට මොකක්ද අරමුණ වෙන්නේ කියලා අපි වස්තුවක් එහෙම. ඒකත් සාමාන්‍ය මතු පිටින් කතා කරනකොට කියන්නද පුළුවන් කර්ම විඥානයට අරමුණ වන්නේ කර්මය, කර්මය නිමිත්ත, නැත්නම් රති නිමිත්ත. ඒ විදිහට මොකක් හරි කියන්නද පුළුවන්. නමුත් ඒක මතු පිටින් කියන සත්‍යයේ කෙසේ වුවත් කර්ම නිදීන විඥානයේ අරමුණ වන්නේ සංස්කම් ධර්මය. මොකද අර කර්මයේ රැස් කරනකොට අපි රැස් කලේ සංස්කම් ධර්ම කියලා මා කියවනේ. එතකොට මේක නැවත අරමුණක් බවට පත් වෙනකොට ධර්ම විඥානයේ ධර්මයක් වෙනකොට එතනක් පැස්සන්නේ පංචස් සංධර්මයක් අපි උදාහරණයක් වගේ අපි තමයි කෙනෙක් මල් පහන් පෝලා කරපු කෙනෙක් එකක් ගොඩක් ගොඩක් පෝලා පෝලා කියන එක මරණ මොහොතේ සිහිපත්න කාරණයක්. ඒ කුද්දලයා ඒ කර්මය කරන විට සත්‍යයෙන් යුතුව ඒ කර්මය කරන මේ වෙලාවේ එයාට අරමුණ වන්නේ වේදනා ස්කන්ධය. ඒ වෙලාවේ පහළ වූ ඒ කුසල සිතිවිලි දන්නවා ගන්න මේ විදිහට සම්පූර්ණයෙන් මේ විදිහට වන්දනා කරන්නේ උපෝධිය වශයෙන් කියන්නේ නම් මම ගන්නවා කියලා ආදි වශයෙන් සිහිපත් වෙන එකට ඒක සංස්කාර සංදි ආරම්භය. ඒ වගේම තමයි විඥාන සංදි ආරම්භය වෙනවා සංඥා සංදි ආරම්භය වෙනවා රූප සංදි ආරම්භය වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයේ අර්ම විඥානයේ අරමුණ එතකොට මේ කර්ම විඥානයේ පස්සේ ඇතිවන පංචස්කන්ධ ධර්මයන් අතර ඒ පංචස්කන්ධ ධර්මයන්ම පහළ වුණා නම් ඔහුට ප්‍රතිසංජී වශයෙන් ලැබෙනකොට ප්‍රතිසංජී විපාක වශයෙන් පංචස්කන්ධ ධර්මයක් නැති වෙන්නේ. ධර්මයෙන් අපේ සමයේ පංචස්කන්ධ ධර්මස්සේ කෙනෙක් ඉතන මේ රූපේ මහා ජරාය සම්මත තමයි දුක් ලබා දෙන්නේ මේක සිතා තමයි ඔක්කොම දුක් මම මේ රූපේ අසාරණය කියලා රූපාවචර කුත් අතහැරලා අරූපාවචර ධ්‍යාන පස්වලට සිතපත් කරනවා රූප නැති රූප නැති සම්පූර්ණ නැති මේකයි අරූපාවචර පස්ස මේක සංඥාඥානයක් අතරින් මෙහෙපත් වෙනකොට ඕකේ සිතර පාලවන්නේ රූපස්කන්ධේ හැර සිතනාම සංදලන්නේ ඒක නිසා ඒකේ ප්‍රතිසංවේ පාඩු වෙනකොට රූපස්කන්ධයක් උදේ ගණිත කර දෙන්නට බෑ. නාමස්කන්ධම දෙකේදී දැන් තේරෙන්නේ අනුපාවතන රූපවල රූපේ නෑ. සාමූපදම විතරයි තියෙන නාම ධර්ම පමණයි තියෙන්නේ. එතකොට මේ විදිහට කර්ම විඥානය තුන කර්ම විඥානයේ අරමුණ වෙන පංචස්කන්ධ ධර්ම වෙනුත් තියෙනවා. මේක සමහර විට මමට මම කියන කතාව කියන්නේ නැති වෙන කිසි නොගන්න පුළුවන් මේක පිළිගැනීමට හේතු වන ආකාරයේ දේශනා පාඩම් දෙකක්. මෙතන ගන්න මහන්සේ දක්වන උපයෝගන සූත්‍රයේ කියනවා. උපයෝග වික්ෂණේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ මහණෙනි මේ උපය කියන්නේ කියන මුකුතනත්තා නිදහස් කියලා නේ. උපය කියන්නේ නැති තැනත්තා සංසාරයෙන් නිදහස් වෙනවා. විමුක්තයි. මොකක්ද ඒ කියන්නේ කියන්නේ අවිද්‍යාව අත්මාන කියන දෙක මොනවද තමයි මාන වෙන්නේ කියන හැඟීමයි තැවිච්චි සංනාව දිට්ඨි මාන ආදී යම්තා දේවල් තියෙනවා නම් මේ සෑම එකක්ම ඇතුළන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ අත්මානය නිසා ඒකට අවිද්‍යාවයි අත්මානයයි ධම්මයෙන් කියන්නේ සිතතල කියනවා නම් ඒ සිත උපයෙන් යුතු උපය සිතක් කියලා කියනවා ඔය කියන්නේ උපය උපාය උපාදාන හේතු ස්වදිස්ථාන විනේසානසයක් කියන්නේ උපය උපාදාන කියන වචන දෙකයි උපාය උපාදාන. ඒකනේ උපය අවිද්‍යා සංඥා ප්‍රමාණ කියන දෙකෙන් යුක්ත නැත්තා නිදහස් වෙලා නැහැ මේ සංසාරේ. මේ දෙකෙන් නිදහස් මේ දෙක බැරේ කියන ඒ කියන්නේ අවිද්‍යාවක් නෑ අප්‍රමාණයක් නැති කෙනා විමුක්ත නිදහස්. ඒකට බුදුහාමුදුරුවෝ කියන මේ කතාව. සංස්කෘතනෝ විච්ඡේ විඥානං සුත්තමානං විච්ඡේ රූපාරම්මණං රූපං පටිච්චතං නාමෝච සීලං බුද්ධිං විරෝධං දේපලං ආපජ්ජති ආපජ්ජෝ මේ රූපය පිළිබඳව උපයෙන් සෝපයෙන් සම්බන්ධයෙන් නැහැ මොකද කියලා රූපය පිළිබඳ උපයෙන් තුන කිසිම කෙනාට රූපාරම්මන මේ රූපේ මාර්මන වෙලා රූපේ පදිසිත මේ රූපාරම්මණයම පිටලා විඥානේ ඇති වෙනවා. ඒ විඥානේ මුත්‍යින් දෝරණම් දේපලම් ආපදිතේ ඒක වැඩි දියුණු වෙනවා. වේදනාකාරම් නිකම්ම වේදනාව පිළිබඳ උපයන්නට දැනස්සාට අර විඥානේ පිටනවා. ඒ විඥානේ පිටින නිසා දැන් ඒක වැඩි දියුණු වෙනවා. මේ වගේ සංඥාවටත් තියෙනවා සංස්කාරවලටත් තියෙනවා රූපයන් විස්තරවල විස්තරේ විඥානං චිත්තමානං චිත්තේ වේදනෝපායෝ විස්තරේ විඥානං චිත්තමානං චිත්තේ වේදනාරම්මණං වේදම් පටිච්චං විනාඩට කියන අනුකූපතාවන විඥාන මුද්දේනම් වේදේ පොළං ආපද්දේ කියන විදිහට කියන්නේ රූපය පිළිබඳව සංඥා විචිමානවලින් වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංස්කාර පිළිබඳව මේ විදිහට විද්‍යාවෙන් සහ අසමානී යෙදී සිටින තැනට අර ඒකම අරමුණ වෙනවා මරණ මොහොතේ ඒක ඒ කාරණේ එනකොට නම් දෝෂ සේවනන් ඒකට ආස්තාවක් එක තියෙනවා ඒක තීම නිසා ඒ විඥානයේ මුසින් දුරුල්ලන් දෙපොළන් ආපජ්ජති වැඩි දියුණුවට තව තවත් අනුවර්ධනය වෙනවා. මෙන්න කියන බුදුහාමුදුරුවෝ කියනවා යෝගික්කේ හේමන දේන ආමයත් රූප අන්නා වේදනා අන්නා සංඥා අන්නා සංකාරේසු විඤ්ඤාණස ආගතිනා ගතිනා චිතිනා උත්පත්තිනා පඤ්ඤාපස්සාමේදී මේ සංඛාර නිද්දේ යම් කිසි කෙනෙක් මහණෙනි මුලින්ම කියනවා නම් ඒක කවදාවත් සිදුවන්නේ නැහැ. කොහොමද කියන්නේ? මම මේ රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරවලින් තොරව මේ කර්මවිඥානා ගතින්වා ගතින්වා ගතින්වා එන්නේ කියලා මේක පවතී කියලා එතන නරම මොහොතේ සුදෙනී කියලා උත්පත්තිනවා නැවත කෙනෙක් පාළුවෙන් කියලා කියනවා නම් ඒ කරුණ කවදාවත් සිදුවන්නේ නැහැ. එතකොට ඒ මේ මේ කර්ම විඥානය තුළින් නැවත ඉපදීම ගැන කියනට නම් අර උපේ කියන කරුණ තමයි සුදුසුල තියෙනවා. අවිද්‍යා අත්මාන දෙක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා රූපදාත්‍යාවෝ විච්ඡේ විච්ඡනෝ රාගෝ පරිණෝ හෝති රාගත් සහනා වස්සිද්ධ ආරම්මණං සතිච්ඡා විඥානස්ස නයනෝති කියලා. මේ මොහොතේ ධාතුව දෝෂයේ පිළිබඳව යම් කෙනෙකුගේ සිත තුළ තියෙන රාගෝ පරිණෝ මොහේ භාවයේ සම්පූර්ණයෙන්ම පෙළෙනවා. රාගස්ස පහන මෙහෙම රාගයේ ප්‍රහීන කරපු දෙනාට පටිච්චා විඥානත් නොවන මේ කර්ම විඥානෙට පිළිගන්නට තැනක් නෑ. ඊට පස්සේ තියෙන වේදනාව දක්වම වේදනාව පිළිබඳව ආගේ සහනය කරන මේ කර්ම විඥානයට පිටන්නේ නැහැ සංඥාව පිළිබඳව කියනවා සංකාර පිළිබඳව කියනවා විඥානය පිළිබඳව කියනවා මොන කියලා රෝපදාතෝ දෙකේ විස්තරව ගොපයනෝ තේවාගත පහන උච්චිත ධාරණ ප්‍රතිස්ථා විඥාන සෙනෝති විඥානට පිළිබඳ තැනක් නැහැ සදාපටිච්ච සංඥානම් අනිත්‍ය සංකච්ඡය අභිරෝධනෝ දෙනොච්චාමි මෙන්න මෙහෙම විඥානයේ පිටන් නැති නිමිත අනිසංකච්ඡය අභිසංකරණය නොවන අර විඥානයේ අවිරෝලම් වැඩෙන්නේ නැතුව විමුක්තන් නිදහස් වෙනවා යොනිසත්තාදී සංදේශත්තා සංකල්පන්තත් සත්තා අපරිතත්තං අපරිපත් සම්පත්තං මේ පරිනිබ්බාවතේ කියන ආදාතේ සංගම්ම කරන පටන් කරන ආකාරයස්සත්තාදී සදානන්ත කියලකෝ කියලා එහෙම කොටසක තියෙනවා. ඒක නිසා මේ මනසහතු තනස්සන සාධාර වශයෙන් කීකෝ තනෙත්තේ උත්සාහ වශයෙන් කීකෝ තනස්සා සතතට පස්සෝ තනත්තේ ඒ සතතට බලස්සෝ තනස්සා අපරිපත් කිසිම බයක් සතියක් සිදුවන මරණයට කිසිම මුලක් සතියක් නැහැ. ඒක නිසා මේ ජීවිතයේ තියෙන පරිණත වායති තුනම පානසීනා දාති සමුද්දාතයේ සේවනා කළ යුතු දේ කරා කියලා ඕම දැනගන්න. මේ උදේ උපේසෝතේ මම සංගතන කාර්යයෙන් කන්නේ ඒක පොත්තරමයි ඉස්සපස්සේ. එතකොට මෙන්න දැන් තේරෙන්නට ඕන මේ කර්ම විඥානය කියන එකට අරමුණ වන්නේ මොන්නේ කියනද පංචස්කන්ධ ධර්මයන් කියන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්ම අතරින් පන්නේ රූපස්කන්ධේ නැතුව ආරමුණු වුණොත් අපි අරූපාවසෙන් ලෝකෙට යන්නත් පුළුවන්. නාමස්කන්ධේ නැතුව ආරමුණු වුණොත් අසංයෝගණයට යන්න පුළුවන්. ඔය නාම රූප දෙකම පංචස්කන්ධේ ආරමුණු දිව්‍ය ලෝක මනස ලෝකයෙන් පංචස්කන්ධ ධර්ම ලෝකයෙන් පංචස්කන්ධේ සහිත ලෝකවල පුළුවන්. මේ විදිහට ඒ කර්ම විඥානය තුළින් නැවත ඉදීමක් දැනගීමට නම් අර උපය කියන එක අවිද්‍යාව අසමාන දෙක තියෙන ගුණ ඒක නිරුද්ධ කරන්නේ රහස් රූපේ පමණයි. එයාගේ සිත තුළ මේ පංචස්කන්ධය පිළිබඳව රාගෝ පහිනෝ හෝති සමීහ ප්‍රහීනයි රාගස පහනයි පංචස්කන්ධය පිළිබඳව රාගය ප්‍රහීන නිසා සතිස්ථාන ඥානතන හෝති මේ පරිණාමයට සිහිනකට සනාතුනේ කියලා. ඒක නිසා තමයි නැවත ඉදීම සිදුවන්නේ නැත්තේ. මේ ආකාරයෙන් මේ නැවත සිදුවීම උපදීම සිදුවන එක සහ ඉදීම නතර වෙන ආකාරය සමන්විතව අපි දැනලා තියෙනවා. දැන් මේ කර්ම විඥානය මේ ආකාරයෙන් ආවට පස්සේ ඊළඟට මොකක්ද වෙන්නේ? දැන් අභිසංස්කාර විඥානයේ තියෙන නිසා කර්ම විඥානයේ තියෙන උපේ ආදී ධර්ම එකට සහයෝගය දුන්නා. ඒක නිසා කර්ම විඥානය නිසා නැවත ප්‍රතිසංයෝජනය කරනවා. ප්‍රතිසංවේදී කියන්නේ නැවත තැනක පහළ වෙනවා. නැවත කොහේ තැනක උපදමනක් ලබා දෙනවා. මොනදී විඥාන පස්සා නාම රූප නාම රූප පස්සා විඥාන කියන කතාවක් නෑ අහලයි. ඒ විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා ඒක පරිසම්පාදිත. මේක කියන්න බුදුහාමුදුරේ සූත්‍ර රාශියකෝ විස්තර කරලා දෙන එක සූත්‍රයකදී බුදුහාමුදුරේ කියන මහා දානන සූත්‍රවල දක්වලා දෙන මේ ආකාරය. විඥාන පස්චානාමෝ පංචේ විකෝපණය සම්පන්න සදානන්ද විඥානයේ සම්පර්යායන දේවිතත්ම යථා විඥාන පස්චානාම රූපං අමනේ විඥානයේ නිසා නාම රූපය තියෙනවා කියනවා නම් අන්නන්ද අනන්තම ගමතලම කතා කරන්නේ මේ කියන කරුණේ මුලේ හඳට බඳිනවා ඒකයි කියනවා අදහස ඒ කියන්නේ මේ කර්ම විඥානය තුළ සංස්කාරේ නැවත ඇති වෙන ආකාරය මේ කියන්නේ ඉන්නාන්තේ ආනන්ද මාතෘකාවෙන් ඔක්කොම සිටි අතුමකෝ නාම රූප මාතෘකාවෙන් සමස්තද බුදුහාමුදුරාණ මේ අනුසලෝකයේ දෙනා වෙනස් වෙනකොට දෙනක් නෙයි. ඒකෝට කියනවා විඥානයේ ආනන්ද මාතෘකාවෙන් මේ ඔක්කොම මේ විඥානයේ මෞඛික ගැටබැඳීමක් සිදු වෙන්නේ නැත්නම් අපිනකෝ නාම රූප මාතෘකාවෙන් සමස්තද මේ නාම රූප ධර්මයන් මෞඛික තුළ හට ගැනීමක් තියෙනවද පහළ වීමක් තියෙනවද ඒකට මේ යනකම් දෙන්නට තියෙන පිළිතුර තමයි නෝගේ සම්බන්ධයෙන් එහෙම වෙනකොට තියෙනවා. විඥානය ආපු නිසා තමයි නවපත තුළ ඒ නාම රූප සංඥාගේ පහළ වීම ඇතිවෙනවා. ඊළඟට කියනවා ඉන්ද්‍රයන්ගේ මේ ආනන්ද මාතකයෙන් ඔක්කොමස්සා ඔක්කොමස්සද අපිනකෝ නාම රූපං විස්සක්මාය අභිනබ්බත් ඉස්සතාති. මේ විඥානයේ නවපතද පහළ වෙලා ඊට පස්සේ නිකුත් වෙනවා. මේ කියන්නේ නේද? ඉතින් මොනවා අර නාම රූපම් මේ ආත්ම භාවය නාම භාවය කියන්නේ මුගේ ලබා දෙනවද? එතකොට කියන්නේ කියන්නේ මොකන්ද? අපේ මනස රෝගදාන විඥානය දුනා මාන පොඩි දවසකලා විහාරෙක දවසී දෙකම විඥානය නිරදලයක් ඔය අරන් දැන්. එතකොට ඒ ඒ ගමන පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒක කවදාවත් සිදුනවන්නේ නැහැ විඥානය දුනා නම් ඊළඟට මේ පහළවන්න බෑ. ඊළඟට කියනවා විඥානන්ගේ ආනන්ද දහරස්සව සතෝ මුච්චිත්පත කුමාරපත්තා කුමාරකායවා අපේකෝ නාම රූපං උද්දින් දෙකොන්න දේපොල්ලා නාපද්ද. ඒ කියන්නේ මේ විඥානයේ දැන් මෞකස දානවා කුමාරපත්තා කුමාරකායවා කොහොමද දඬුවම් පාරිනේ ප්‍රසිද්ධ ධාරකසක කුංචි කාලේ මේක නැත්නම් මාතේ කියන දෙයක් තියෙනවා කියන අතර වෙනවා ඒව නැති වෙනවා අපිට කෝ නාම රූපම් මුදිනුලන් දෙකනම් නාපද්ද. එතනනම් මේ නාම රූප ඇදීටි නාම රූප වැඩි දියුණු වෙලා ඒක හතවත් ලොකු වෙලා ළමයා ඉන්න තත්ත්වයට එනවා. ඒකට දෙන්න තියෙන කෙරෙක නෝ ඒ සම්බන්ධයේ ඒක යොමුවන්නට බෑ ස්වාමීන් වහන්සේ. සම්මාති ආනන්දේ ඒ හේතු ඒ සංදා ඒ සංදානමේ සම්බේත පච්චෝ නාම රූපස්ස වදදම් විඥාන ඒක නිසා ආනන්ද මේකමයි හේතුව මේකමයි පස්සිය මේකමයි සමුදය මේ නාම රූපයට වන්නට සමන්ද විඥාන විඥානයමයි හේතුව ආනන්ද මේ නාම රූපයට එන කියලා බුදුහාමුදුරුවෝ ළඟට ගියා නාම රූපස්ස ආයනන මම කියන්නේ මේ සංසාරයේ පැවැත්ම සුදනාකාරයෙන් ඉඳන් නාම රූපස්ස ආයනන කියලා ඉඳන් විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන පස්දාරාදී කෝදා විඥාන නාම රූප නාම සංගතති යද්ද නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා මේ පාඩයක් කියලා දෙන්න මේ ඥානය සහ නාම රූපේ තියෙන නාම රූප නිසා විඥානය තියෙන විඥානය අපෝ කරගෙන මේ නාම රූප කරාම් කරනවා ඒකයි ඉතින් දැන් ඉතින් බුදුමෝගෝ කියනවා නාම රූපච්ඡ විඥානන්ති වරණති සිකෝපනේ සම්සං සදානන්ද විනාපේ සංපරියායේ දුක්ඛං දසා නාම රූපච්ඡ විඥාන මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියන කතාව මේ කියන කරුණේ ආනන්ද ඔබ තේරුම් ගන්න. මේක අවබෝධ කරගන්න. විඥානන්ති ආනන්ද නාම රූපේ ප්‍රතිස්ථාන නොලබෙන්නට අපනකෝ ආයතන ජාති ජරා මරණ සෝක්ෂ දුක්ඛ සම්දේශන් බොහෝ පන්නාගේත මේ විඥානීය නාම රූප ධර්ම තුල ප්‍රතිස්ථාන ලැබෙන්නට ප්‍රතිස්ථාවක් ඉන්නේ නැත්තම් ප්‍රතිස්ථාවක් දෙන්නේ නැත්තම් අපිනකෝ ආයතන ජාති ජරා මරණ නැවත ජාතියක් ජරාවක් මරණයක් මේ දුක්ඛ සම්භවයක් පණවන්නට පුළුවන් දැනෙන ඥානෙ කියලා කියනවා. ඒකට කියනවා එහෙම සම්මානෙට බෑ. සම්මාඥානං මේ සීලයේ සංකල්පය සම්පේක්ෂෝ. නාම රූපස්ස යද්දා විඥානං කියන විස්තරකෙන එතන කියනවා විඥාන ලක්ෂය දකින නාම රූපය. ඒක නිසා ආනන්දේ නාම රූප ඇතිවීමට හේතුව ඒකමයි සමුදේ ඒකමයි පස්සේ ඒකමයි හේතුව කොහොමද හේතුව වෙන්නේ. එතකොට මේ නාම රූපය සහ විඥානයයි විඥානය නිසා නාම රූපය එකිනෙකාට උපකාර වන පෝර්ණා ධර්මතා දෙකයි. මේක මොනවාද ප්‍රායෝගික වශයෙන් මේ භාවනාදී මෑණියන් කප්පක් දක්වන්න පුළුවන් කියලා මම හිතන්නේ. නමුත් භාවනාව පාසහරි ජීවන කෙනෙක් සිටිනවා ජීවන දෙකකට අත්දකින්නට පුළුවන් කාරණාවක් තියෙනවා. ඒක තමයි මේක අපිට මේ විදිහට වාර්තාකින්ද පුළුවන් මේ විඥානය කියන එක. ඒ අර්ථයට ප්‍රඥාන කළ විඥාන කියන කතාව නෙමෙයි මම කතා කරන්නේ. මේක අත්දකින්නද නම් සමාජයේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇතිවීම ඇර වෙන ලෝකයේ කිසිම දෙයක් නැහැ කියන එක පළමුව අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි නම් බුදුහාමුදුරුවෝ ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් නෑ තමන්ගේ ලොකුතර තියෙන සිතින් ටිකක් විතරයි. සත්‍ය ඒකයි. ඒ බුදුහාමුදුරුවෝ ගැන හිතනකොට බුදුහාමන්ත තමන්ගේ ලොකුතර සිතින් ටිකක් තියෙන නාම ධර්ම ටිකක් ඇත්තයි කියලා. ධර්මයෙන් ගැන හිතුවත් සමාජයේ සිදුවෙන නාම ධර්ම ටිකක්. සංඥා ගැන හිතුවත් සමාධිය සුදුසු නාම ධර්මයක් ඕනෑම ලෝකයක් ගැන හිතුවත් සමාධිය සුදුසු නාම ධර්මයක් ඇති වෙනවා. තමන් ගැන හිතුවත් අපි තම තමන්ගේ ඇහැට පෙනෙන මොකදන රූපය දැකලා හොඳයි ලස්සනයි මේකේ පොතයි විස්තර මහාතර කවර ආකාරයෙන් හිතුවත් තමන්ගේ සිතේ එකක් පමණයි. අනත සම්දේහාලා ඒ සබ්දේ දැනීමක් සිටින්න ධර්ම තුන නාම ධර්ම ටිකක් ඒ පිළිබඳ සිටින්න අපිට ගන්න ඒවා නාම ධර්ම. ආසෙන් සංසුන්දාවත් කොහොමයි, දිවට දක්ඩයන්වත් එහෙමයි, කායික ස්පර්ශාවත් එහෙමයි, මනස විඳාරමනාවත් එහෙමයි. මේ සෑම අවස්ථාවකදීම නාම ධර්ම ටිකක් අපි කියන්නේ වෙන්නේ. තමයි වේදනාවක් සංවේදනය තමයි දුක් වේදනාවක් වුණා ගත වේදනාවක් වුණා මදහසක් මේකත් නාම දෙයක් අපේ නාම ධර්ම ටිකක් තියෙන නැති නම් කොහොමද තමයි සංඥාව හදලා ගන්නවා ඒකත් නාම ධර්ම ටිකක් තියෙන නැති නම් සංස්කාරයේ පිටතට පුසාර ලකුතල් හෝ ඔක්කොම දේවල් තිබේ ඒවත් නාම ධර්ම නැති වෙනවා විඥාන ඒකත් නාම ධර්ම නැති වෙනවා ඉතින් අර තමයි යන්නේ ඒකත් නාම ධර්ම ටිකක් ඇති වෙන්නේ තියෙන තමන්ගේ රූපේ තමන් ඉඳලා සම්මේ පිළිබඳ නිදිලි මාත්‍යක් ඇති වෙන තියෙනවා. ඒ නිදිලි නැත්නම් ඒ රූපේ තියාගන්නේ නැහැ නතරදන්නේ. තියෙන දෙවිගේ නිමි කරපු මිනිහෙකුට ඒ නිය ගැන තියාගෙන ඉඳලා සීනකට පවත්තා හදන්නේ. ඒ ඇඟ විතරනේ ලෝකයක් තියෙනවා කියලා ගන්න. මොකක්වත් නෙවෙයි. ඒක නිසා මේ මේ සෑම එකක්ම නාම ධර්මයක් මිසක් වෙන දෙයක් ලෝකේ නැහැ. ඒකයි සම්පූර්ණ එකක්. මේක ඔක්කොම දැකලා තිබෙන ඔක්කොම අයින් කළොත් එහෙම ඇති වෙනවා. විමුක්ත සිතක් නෙවෙයි. විමුක්ත සිත රහතන් වහන්සේට තියෙන සාමාන්‍ය අවස්ථාව පහක් ඉන්නේ කියලා යනවා. මොකද්ද? සුදු දැනුමක් උපරිම. ඒ දැනුම ඉදුණාට පස්සේ Tamanට තේරෙනවා මේ දැනුමක් නාම ධර්මයක්. මේ දැනෙන දැනීමට අරමුණු වෙන්නේ නැතුව කිසි දෙයක් අරමුණු වෙන්නේ නැති කියන අරමුණ නාම ධර්මය. මේ විතරයි. ඒ දැනුමක් නාම ධර්මයක්. ඒකට අරමුණක් නාම ධර්මයක් මේක නාම ධර්ම කියලා දකින්නේ නාම ධර්ම. මේකම කරගෙන කරගෙන ගියාම නාම ධර්ම නාම ධර්ම නාම කියලා ඇදෙනවා ඇදෙනවා කියලා ගාන්තේ ඉඳලා නැතුව ඔය කියපු ප්‍රතිපද සංවේඥානය කියන පස්සේකට පස්සේ. මේ පස්සේ කොට සමන්ත තේරෙනවා මේ විඥානය පවතින නිසා තමයි මේ ඇඟයි සිතයි පවතින ජීවත් වෙන්නේ. හිතන්න එපා මේ සබ්ඥාන සෝතේඥාන ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන තියෙන නිසා මේ කර්මය පවතුනයි. කෙනෙක් කියන එක තමයි පස්සේ විඥාන මොකක්වත් නෙවෙයි නේද? නමුත් මේ කියන ප්‍රතිසංදි විඥානයේ වශයෙන් හඳුන්වන සාමාන්‍යයෙන් විඥානය කියන වචනේ පමණයි මම ප්‍රකාශ කරන්නේ. මේ විඥානයේ පවතින හේතු දෙකක් තියෙනවා කියන එකත් අතීතයේ කර්මයක් තියෙනවා. සමන්ගේ ශරීරයේ ජීවත් වීමට පුළුවන් හැකියාව. ඒ කියන්නේ ශරීරයේ නිරෝධය ඒක ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් නිසා මේ ශරීරයෙන් මේ ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන් අයින් කළොත් එන මේ සියලු න්‍යායෙන්ද පවතිනකොට මේ විඥානය අයින් කරනකොට මේ ශරීරයට පස්සෙන්නේ. මේ දෙක එකිනෙකට උපකාර වෙන පවස්නා දෙයක්. යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා, උපදිනවා, මැරෙනවා, දරාවට යනවා කියන්නේ ඔක්කොම මනෝමය විඥානය සහ මේ නාම රූප දෙක එකිනෙකට අත්වල බැඳෙන පවස්නා ක්‍රියාවලිය කියන වෙනස් උපදේ. මොනවාද මේ බව කියන්නේ? එතන ඒ තාකාදායීතම ජීවිතවල ජීවිතව තමයි ප්‍රාණපකන්නේ කියලා. එක්තාවතා විවචනපතෝ එක්තාවතෝ කඤ්ඤාමි මොනහරපතෝ එක්තාවතෝ කඤ්ඤසිතෝ එක්තාවතෝ කඤ්ඤාවතං එක්තාවතා වත්තං මත්ති සුත්තත්ථාය සංඥාපනාය යදිදං නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පස්සේසාදේ පවස්සති මේක කතාව තමයි මම කලින් කියන්නේ මේ යම්සා කෙනෙක් ජීවත් වෙනවා මැරෙනවා උපදිනවා වැඩෙනවා දියුණු වෙනවා මේ ඔක්කොම කියනවා නම් මේ ඔක්කොම කියන්නේ විඥානයේ රූපයේ නාම රූපයි දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් පවස්සාගෙන යන ක්‍රියාවලිය දැක්වීම සඳහා ඒ සඳහා යදෙන අධිවචන පදෝ වෙනස් වචනයක් මෙතන සඳහා වෙනවා. පඤ්ඤාක්ෂි පදෝ ඒක සඳහා අපි සම්මත වශයෙන් මෙහෙම වෙන ජීවිතන වෙනවා කියලා සම්මත කරගෙන තියෙනවා. වස්සම්මත්තදී සිත්ත්තා පඤ්ඤාපන මේ සත්‍යයේ විභාගය කියන්නට තියෙන කරුණු ඒක කොහොමද දෙදෙනා තියෙනවා. මේ අර සංඥාත්මක සංඥාත්මක සමානයි සත්‍යයේ අර සායනාය අරනාමකට ධම්මයි එකින් එකට අනිවරණ වශයෙන් සම්බන්ධ වෙමින් පවතින එකට උපකාරණය දෙක පවතින අන්‍යමන පස්තිගුණයක් ගන්නවා ඒ අන්‍යමන සත්‍ය සහයෝගය ලබාගෙන දෙක පවතින මේක විඥානයේ විරුද්ධමානන්නේ ඒ ජීවිතේමයි ඒක දිනන විඥානයේ විඥානස නිරෝධයේ හේතු පුරුදු කියන කතාවක් තියෙනවා ඒ කියන්නේ විඥානයේ නිදුනාට පස්සේ ඔක්කොම ධන පටිඝාපටි වායාදී ධාතු රසතර පිටින්නේ නැහැ කොහෙද කියලා අපි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ. දස්සා පොඩි දේක පතේ සමාය මොකදදී විඥානක නිරෝධයේ ඒකේ පොඩි දෙයක්. සාතන්නා කියන්නේ කියනවා ගැන සම්බුද්ධන් මේ විඥානය සම්පූර්ණ නිරෝධය. නැත්නම් කියන අතිනම්මත යංකාවේ පතමින් අද සිත්ති සුද්ධෝ වගේ දැනීමව නිරස්සම්ව පරිණතලා මේ වැඩි සංගන්නේ ඉස්සෙල්ල මේ ශරීරයේ මේ විඥානයේ නිවිගාට පස්සේ මරණත් පස්සේ දරපඩක් පැත්තේ මේක කරනවා මේක කරනවා මේක ඒක ආකාරයද මේ වගේ දැන් ගොඩාක් තියෙන බුදුහාමුදුරුවෝ විඥානය ගැන කියපු කතාව එන්න මේ විඥානය මේ ආකාරයෙන් දේශවන නිසා නාම රූප ධර්ම ප්‍රයත්නක නාම රූප ධර්ම විඥානයේ ප්‍රයත්න දේශන නිසා මේක ඉතිනිකාට උපකාර වන්නේ මේ ජීවිතයේ පවතින. මේක නිසා මේ නාම රූප ධර්ම කියන නිසා පස්සේ තියෙනවා පස්සේ නිසා නීද වේදනා සංඥාවෙන් උපකල්පයක් සම්බ ගන්න නැවත නැවත ගොඩනගනවා ඒ අනුව නැවත නැවත ඒක දීපදී සංස්කාරය දිගට යනවා. එතකොට මේ විදිහට මේ ප්‍රතිසන්දේ විඥානය ගැන සම්බන්ධව අවබෝධ කරගන්න ඕන. ඊළඟට මා කියව කලින් අර අනිපස්සන විඥානය කියලා එකක් තියෙනවා කියලා. අපටිච්චිත විඥානය අනාරම්මන විඥානය කියලා කියවට තියෙනවා. ඒක ගැන තමයි කියලා මේ දේශනාව නවත්තන්න. මේ විදිහට යම් කිසි කෙනෙක් පුගේ පිට තුළ අවිද්‍යා අතුමාන කියන දෙක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා නම් ඒ වගේම මේ ප්‍රතිසන්දි විඥාන ශක්තිය දකින්නට පුළුවන් ශක්තියද සමාස ලැබුණා. ඒ ප්‍රතිසන්දි විඥානය කියන එකක් පොදු නාම ධර්මයක් මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මයක් නෙමෙයි ඒකත් අනිත්‍ය ධර්මයක් කියලා හරියට ගත්තාම ඕක මේ සියලු ධර්ම ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසංයෝගයේ තියෙන අන්තිම විඥානයේ ප්‍රතිසංයෝගයේ විඥානයේදී ඒක සම්මතකකින් අහත දුක පෙන්නන මිනිස්සු දුක සත්‍යව වලට ඉඳන් පොඩිලා කියලා ගොනේ දේවල් කරගන්න. අනත් සබ්දයෙන්වත් කරගන්නවා. නාමයක සම්පූර්ණ සතියේට මනස ධර්ම මොනවා ඕවට ලෝකයට ගන්නවා දේශයට මේ මම කියලා මොනේ මුලාවද. මේ ඔක්කොම ලෝභ දෝෂ මොහ තුනම සල්ලි යාමක් වශයෙන් විසඳගන්න ලෝභය කියන ලෝභයක් කර දේශයක් කර මොහයක් නේ. හත්තක් නැතිව. එහෙනම් උනාට පස්සේ තියෙනවා එලොස්සේ සිත තුළ ආරම්භණයෙන් තොර වූ සිතක්. කිසිම අරමුණක් නෑ. විදන්න කාර්යවන්ත නෝවන්නේ ඒකනේ. හේතුව ඒගොල්ලෝ කියන අරමුණක් සිතට පහළ වෙන්නේ නැහැ කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලිම මොනවා වගේ අනාරම්භන දෙයක්. මේක කිසිම අරමුණක් නෙමෙයි. මොකද ඒකේ කිසිම අරමුණක් නැති බව බුදුහාමුදුරන් දැක්කේ මොකද සුරතිය කියන මේ සිිතේ අරමුණ මොකක්ද කියලා දිවිය දක්න මාරේ කියන්නේ දැන් ඕකට ඒක හොයන්නට බෑ. මොකද ඒක මොකක්ද කියන්නේ මොකක්ද? ඒක තියෙන තැනකට කරන්න බෑ මේකට අනාරම්මන සිිතේ කියලා. ආරම්මනක් නැති සිිතේ කියලා. ඒකට අකුප්පාදේ තෝරන කොන්නස්සලෙන එකක් කියලා ඒකට කියන අනිදස්සන විඥාන විඥානං අනිදස්සනං අනන්තෝ සබ්බතෝ කබං කියලා සමාදමය යහනදී මේ විඥානයේ අනිත්‍යයි නිසස්සනක් වශයෙන් දක්වන්නට බව නිමේකක් කියලා. මොකද සාමාන්‍ය ලෝකයට අවිච්ඡේ වෙන ධර්මයක් ඒක. ඒකයි අනිත්‍යන විඥානය කියන්නේ. මේ විදිහට මේ අනිත්‍ය විඥානයේ පස්සෝ කෙනෙක් සිටිනවා නම් පස්තර ගන්න පුළුවන් සුත්යෙන් සිටිනවා නම් අන්නේ විඥානයේ උපසමස්සා අරතියකෝ ප්‍රතිසන්දි විඥානය හරත්නා ආකාර මේවත් වෙන ඒ ප්‍රතිසන්දි විඥානය මොකද නිදිමනකොට ප්‍රතිසංවේඥානය කියන එක මම අදහස් කළේ අර නාම රූප පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූපන් කියන විඥාන හඳුනා ගැනීම සඳහා යොදාගත්ත වචනේ. මේ විඥානයේ මේ පවතින කර්මපක්ෂින් ආදී මත මේක නිරුද්ධ වෙනකොට වෙන තැනක නැවත ඉපදීමට නම් ඒකට කර්ම ශක්තියක් හේතු වෙනවා. සත්‍ය විඥාන පත්‍යා පාඩේ පරිවර්තනය වෙනවා. මේ කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම සේකරපු නිසා කර්මනාද උපදවන්නේ නැති නිසා රහතන් වහන්සේ කෙනෙකුගේ සිතට කර්මයක් මොකක්වත් නැති නිසා මේ විඥානය බුදුරජාණන් වහන්සේ කියන අත්‍ය මාර්ගම රහතන් වහන්සේ කියන සිනම් පානකට කියන විඥාන මත්කර මාර්ගම කියන්නේ විඥානය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා එතනම සංස්කාර ධර්ම කියනවා එතකොට මෙතනින් මානව ප්‍රකාශකලේ මේ සංසාර ගමන දිගින් දිගට දිගින් දිගට ගමන් කරන්නේ කොහොමද? මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතරවන්නේ කොහොමද? මේ දුන්නාගේ නිසා. මේක පටිච්ච සම්පදායේ ගැඹුරු අවස්ථාවක් අනුසාරකයි. තරමක් ගැඹුරු වන්නේ පුළුවන්. මේ දක්වා කියන එක පිළිසාරාංශය මම කියන්නේ ඒක තමයි කියලා. අපි කතා කරේ විඥාන කියන පොදු වචනය අරගෙන විඥාන කොටස තියෙන බව ප්‍රකාශ කරනවා සත්පුරුෂකම් ජීවා පායනවා. එහෙනම් ඒක දැක්කම සත්‍ය විඥාන කන්ද සබ්දාපාන ප්‍රෝත විඥාන. මේක සාමාන්‍ය දෙයක් නමුත් මේක වඩා එහා එකක් තියෙන මේ ඔක්කොම සංඥා අලෝක දේවල් අර කොහොමද මේ සිද්ධුගෙන කියනවා වගේ ඒ සංඥා නිසාම කියන සිද්ධෙන් විස්තර භාවයට පත් කරගන්න පුළුවන් මේ අවස්ථාවේ තියෙන දන්නා විඥාන හයක් තියෙන මේ දන්නා විඥාන කියන අනිත්‍යයෙන් විඥාන අපිට අපිට විඥානය අනාරම්භ විඥානය අනිසංඛාර විඥානය සම්මන විඥානය සංසම් විඥාන විඥානය ආදී ඒ පරිසං විපාක විඥාන තමයි ප්‍රතිසං විපාක එතකොට එහිදී අනිත්‍යන විඥානය කියන එක මම කවදාවත් තේරුම් ගන්නට බෑ නම් සිද්ධ කිසිම කෙනෙකුට දකින්න කියලා උපස්තනකින් පෙන්න ගන්නවත් ඒකයි අනිත්‍යන කියන්නේ කියන කතා කරනවාක් නෑ විශේෂයෙන් දැකලා තියෙනවා සංස්කාර විඥානය ප්‍රස් කරනවා මොනවාද ඇත්තම ප්‍රසන්න ප්‍රසන්න ප්‍රසන්න ප්‍රසන්න කරනවා කියනකොට ඒ මුඛාස්තිය වශයෙන් කියන්නේ සංස්කාර ධර්මයක් දැක්වෙනවා මේ පංචස්කන්ධයන් පංචස්කන්ධයන් උපාදාන කරන මම කියන කාරණා නැත්නම් මගේ කියන කාරණාවට ඇලීමක් බැඳීමක් ඇති කරන මේ කොහොමද කටයුතු කරන කෙනාට මේ පංචස්කන්ධ ධර්මයන් මරණ මොහොතේ කර්ම විඥානයට අරමුණක් වශයෙන් පිළිගන්නවා. ඒකයි අපි අර උපේක්ෂා කරන කතා කරන්නේ. ඒක ඒ ආකාරයෙන් අරමුණ නිසා ඒ මාර්ගණයේ අරමුණ විස්මන පංචස්කන්ධ ධර්මයන්ට අනුව නැවත සංසාරයෙන් ගෙනෙනා පංචස්කන්ධ ධර්මයන් පහකට දෙනවා. මරණ මොහොතේ ස්කන්ධ හතරක් පමණ සිහිපත් කරනවා නම් නාමස්කන්ධය පමණක් පහළ වුණා නම් අරූපාවචර ලෝක ලෝකනාදී කතාවක් කතාවක්. එතකොට මේ මේ විඥානයේ අවිඥානයේ ප්‍රතිපාදයක් වශයෙන් ප්‍රතිසංගින පාපයන් කියන්නේ සංකේතන ඒ විපාකේ ඒ විපාකයෙන් මෞඛික ගැන අරගෙන කතා කරනවා නම් මනුස්ස ලෝකේ ගැන ගැන කතා කරනවා නම් මේ විඥානයේ නිසා නාම රූප ධර්ම ඇති වෙන නිසා එකක් ඒ නාම රූප ධර්ම මේ විඥානයේ නිසා පවත්නා ආකාරයෙන් අපි ඉගෙන ගන්නවා. ඒක දිගින් දිගට යනකොට තියෙනවා ලක්ෂණයි කියලා. මේක සම්පූර්ණයෙන්ම මේ විඥාන ප්‍රතිසං විඥාන සාකච්ඡා දේවල් කියන වාදකමනවා. අවිද්‍යාවේ දන්න සම්පූර්ණ ප්‍රාණය මොකද සිද්ධ වෙන්නේ? ඒ වෙනස් ඕවන් දක්වන්නේ නැහැ සමහරවල් නම් පස්සේ කිසි දැනක උපදින්නට හැකියාවක් ලැබෙනවා. මොකද දෙවිදෙනෙක් කියනවා. දෙන්නක කිසිම මේ පොසිබිලිටි එකක් නැහැ. ඒක දුන්නා වගේ නම් දාන්නේ නැහැ. එතකොට එහෙම එකයි මෙතන තියෙන්නේ. ඒක තමයි අපස්සන්දී වචන කතාවේ තියෙන එක. අනේ එහෙනම් කල්පනා කරගන්න මේ දප්පාසන දන්නේ කියලා තියෙනවා. ඒවත් මම දන්නේ දාන්නේ නැහැ. ඒක තමයි මේ අද කවදා හොදා දෙවියන් සංසාරයෙන් සම්පූර්ණයෙන්ම ඒකල්ලා අපිට වෙනකොට වාස්තක්ෂණ දේවා සීනාදාසී සම්බන්ධ කරගෙන පටන් ගන්න යනවා සත්‍යාදී කියනවා. මගේ ධාතිය කියන කලෙක දේකලා මෙන්න පස්සේ කරන්නේ සංස්කාර ගමනේ මොනවා කියලා. අපිට වෙනකොට වාස්තනාවක් පිළිබඳව කියලා හිතනවා. ඒ දෙවියන් සම්බන්ධ ආකාශකාරී ආකාශකාරී දැනන ආකාශකාරී වෙනවා. yang dilaksanakan dengan baik sekali. Alhamdulillah, kita dengan kita yang dilaksanakan dengan baik sekali. Alhamdulillah, kita dengan tangan yang kita yang dilaksanakan dengan kita dengan tangan yang baik. Alhamdulillah, kita dengan tangan yang baik. ධම්මෝ සම්මා සම්බුද්ධ සම්මා ආරෝග්‍ය සම්පත්තිය සංග සංකප්පණය ප්‍රයෝගවන් සම්පත්තිය සිනාති සමිජ්ජෝ සම්පත්තිය මාසරදී